නිතා ප්‍රශ්නයක් තියෙනවා මේ 4 වෙනි වරටත් අහලා තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ ප්‍රශ්නේ මීට ඉස්සරහත් නිතර නිතර පෙන්නලා තිබුණා. ඒකයි ඉතින් වැඩිපුර වෙනකරන සඳහා උත්සාහ කළේ නැත්තේ. මොකද මේවා පොත්වලත් ලියා තියෙනවා මීට ඉස්සර පටිගත කරපුවා තියෙනවා මේ 11 මහා ගින්න මොකද්ද කියලා. මේ 11 ගිනි කියන්නේ මොකද්ද කියලා මේ බුද්ධාම තියෙන ධර්ම විග්‍රහයක් නිතර කරලා තියෙනවා මුල් කාලේ. ඉතින් මේ අහන්නේ ඒක විලන් නැවතත් විග්‍රහය කරලා දෙන්න පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා කියන්නේ. ඉතින් රාගගිනි, දේශගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුක්ගිනි, දෝමනසගිනි, උපායාසගිනි කියලා. මේ ගිනි 11ක් විග්‍රහ වෙනවා. එතන මේ ජාතිගිනි කියනකොට ජාති මොනවද කියලා බලන්න ඕනේ. ಜಾති විවිධාකාරයි. ಜಾති ධර්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකයි කිව්වේ ಜಾති විවිධාකාරයි කියලා. අපි මේ පටිච්චසමුපාද ආදී විග්‍රහ කරනකොට සමහර තැන්වල ಜಾති විග්‍රහයක් පෙන්නනවා. මව් කුසේක උප්පත්තිය පෙන්න ಜಾති ක්‍රමයකුත් තියෙනවා ඒ පටිච්චසමුපාදයක කොටසක් විතරයි. බොහෝකට ඒක විතරයි අද විග්‍රහ වෙන්නේ. විවිධ ආකාරයෙන් විග්‍රහ කරව පටිච්ච සමුප්පාද චක්‍ර පිළිබඳව කියා දෙන්න කෙනෙකුත් නැහැ පොත්වල හැඟවිලා තියෙනවා. එනම් මේ ಜಾති කිව්වේ මොනවද කියන එක? ಜಾති ධර්ම සූත්‍ර ආදී සූත්‍ර තියෙනවා මේ ಜಾති විග්‍රහ කරපුවා. අන්න ඒ අනුව ජිසෙලා ಜಾති හොයාගෙන ඉන්න ඕනේ. අපි ජාතියින් වල හිතා ඉන්නේ මේ මව් කුසේකින් බිහි වෙලා යන මොහොත විතරක් ජාතිය වුණා කියලා. ඉපදීම ජාති කියලා කියනවා. ඉතින් ඉපදීම විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා මව් කුසේකින් බිහි වෙන මොහොත තමයි මේ ඉපදීම කියන්නේ කියලා සීමා කරගන්නවා. මේ ලෝකේ තියෙන සෑම සංකතයක් නැන සකස් වුණ යමක් ඇත්නම් මේ සකස් වුණ සෑම දෙයක්ම ඉපදිච්ච ඒවා. නිසා ಜಾති කියන අවස්ථාවටපත් වෙලා තමයි සංකතයක් වෙන්නේ. සංකතයක් වෙන්නේ හේතුන් නිසා ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලය. හේතු ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵල. සජීවී හෝ අජීවී හෝ කෝකේ හරි. ඒකයි ක්‍රමේ එනිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා මොනවද මේ ಜಾති ධර්ම විවිධ ක්‍රමවලින් අසත් જાතියක් ඇහැට ගෝචර රූපත් ಜಾති ඇහැට රූප ගෝචර වීමෙන් හටගන්න යම් චක්කු විඥාන කියන යමක් ඇද්ද ඒවත් හිත් ಜಾති කන කියන්නේ ಜಾතියක් ශබ්ද කියන්නේ ಜಾතියක් ඒ කණයි ශබ්දයයි නිසා හටගන්නේ යම්කිසි හිත් જાතියක් ඇතනම් සෝත විඥාන කියලා. ඒවත් જાති. නාහි කියන්නේ જાතියක්. නාහිට ගෝචරින ගන්ධ කියන්නේ ಜಾති. ඒ නිසා හටගන්න යම් හිතක් තියෙන නම් ඒවත් හිත් ಜಾති. ගාන විඥාන. විඥාන ಜಾති. දිව කියන්නේ ಜಾතියක්. ඔය රස වර්ග විවිධ රස කියන්නේ ಜಾති. ඒ නිසා හට ගන්නා වූ දැනෙන හිතක් තියෙනවා නම් දිවහා විඥාන කියන්නේ ಜಾති. කය කියන්නේ ಜಾති. කයට දැනෙන ස්පර්ශ ಜಾතිත් ඒවත් ಜಾති. ඒ නිසා හටගන්න යම් කිසි විඥාන තියෙනවා නම් කාය විඥාන කියලා. ඒවත් හිත් ಜಾති. මන කියන්නේ ಜಾති. මනසට ගෝචරය නොපෙන්නේ ධර්ම කොටසක් තියෙනවා. මතක් වෙන්නේ එහෙම. ඒවත් ಜಾති. ඒ නිසා හටගන්න හිත් වර්ග තියෙන හිත් පෙළවල්. මනෝ විඥාන හැදෙනවා. ඒවත් ಜಾති. එහෙනම් ಜಾති නොවන දෙයක් ලෝකේ නෑ පේන්න. මේ ಜಾති එක ක්‍රමයකින් විග්‍රහ කළා. තමන්ගේ මේ කය විතරක් මව් කුසෙන් උපදින එක විතරක් නෙමෙයි මේ කියන්නේ. ওই ಜಾති ධර්ම තෝරා ගන්න ඕනේ හැම. ඒ වගේම තවත් තියෙනවා ಜಾති ධර්ම. දුව කියන්නේ පුතා කියන්නේ ಜಾති. අම්මා තාත්තා සහෝදරයා සහෝදරී කියන්නේ ಜಾති. බල්ලා බලලා ඌර හරකා කියන්නේ ಜಾති. රත්තරන් රිදී මුතු වැනි කාදී කියන්නේ ಜಾති. එන සජීවී ಜಾති සහ අජීවී ಜಾති කියන මේ ಜಾති නොවන දෙයක් ලෝකේ නැහැ. එතකොට මෙතන තියෙන මේ ಜಾති විග්‍රහ කරනකොට ඔක දකින්න ඕනේ. එතකොට මේ ಜಾති විග්‍රහ කරන්න ගිහලා එක තැනක තියෙන අර භවපත්‍යා ಜಾති කියන තැන පෙන්වන මේ පටිසන්ධිය ගැන විග්‍රහ කරන වචන විතරක් කරන් මව් කුසයකින් උපදින මේ මේ කයක් ඇති ಜಾතිය කියන එක විතරක් සීමා කරගත්තාම මේ ಜಾති ධර්ම තෝරා ගන්න බැරුව යනවා. එහෙනම් මෙසේ ಜಾති ධර්ම වටහා ගන්න ඕනේ. ඒ ಜಾති ධර්ම වලට හිමි ස්වභාවයක් තියෙනවා. අනාදි කාලයේ පටන්ගෙන මේ ಜಾති ධර්ම පහළ වුණා නම් ඒවා නැති වුණා. ගෙවිලා ගියා. දැන් ಜಾති ධර්ම කියලා මොනවා හරි පහළ වෙනවා නම් ඒවත් ගෙවි ගෙවි යනවා. මතු අනාගතයේදී ಜಾති ධර්ම කියලා මොනවා හරි පහළ වුණොත් ඒවත් ගෙවීම ගෙවි වෙනසී යාම උරුමයි. පහළ වෙච්ච જાතියක ස්වභාවය තමයි විපරිණාමයටපත් වෙලා වෙනසීම. ඒක ධර්මතාවයක්. જાතියල උරුම ස්වභාවයක්. ඒ ඒ අවස්ථාත් ಜಾති වශයෙන් එනවා. ඒ අවස්ථාවකුත් ගෙවිලා වෙනසීලා යනවා. මේ જાතිවල ස්වභාවයක් තමයි ඒ අද්දුව ස්ථිර නැති බවක් තියෙනවා. මේ જાති නිසා විවිධ පිළීම් හටගන්න ක්‍රමයක් තියෙනවා. මේ සමහර જાති වලින් කොටසක් අපි නිගමනය කරනවා ප්‍රියමනාප જાති හැටියට. ඒවෑම කොටසක් අප්‍රිය අමනාප જાති හැටියට අපි නිගමනය කරනවා. එහෙනම් උපාද ಜಾති වැය ಜಾති දෙකම අපි ඉතින් දකිනවා. ಜಾතියත් තුළ උපාද වෙන ඒවායිවත් උපදින ඒවා දකිනවා. වැය වෙන ඒවත් දකිනවා. අනිත්‍ය දකින්නකොට දකින්න කියන ඔන්න උපාද වයට්ටේන අනිත්‍යා කියන එක. උපාද වයාර්ථය දකින්න. කේනට්ටේන අනිත්‍යා උපාද වයට්ටේන අනිත්‍යා මොකද්ද මේ පෙන්වන්නේ? උපාදාය වයයි දකින්නට ඒකේ ලක්ෂණයක් දකින්න අනිච්ච ලක්ෂණේ. නැහිලා යනවා කියන එක නෙමෙයි. නැහිලා යන්නේ අනිච්ච ලක්ෂණයක් විද්‍යාමාන කරගෙන. ඒ කිව්වේ පෙළෙන ලක්ෂණය. මහා දාහයකින් පෙළෙන දෙයක් ඇති කරනවා. ඒ පෙලිපෙලි පෙලීමක් ඇති කර තමයි ගෙවිල යන්නේ. ගෙවෙනවා විතරක් නෙමෙයි හටගන්නෙත් එහෙමයි. ওই දෙකෙන් එහෙට වැටෙනවා. ප්‍රියමනාප යහපත් දෙයක් තියෙනවා. ඒක පෙලෙන්නේ දුක දෙන්නේ ගොඩ නැගෙනකොට නෙමෙයි වෙනසෙනකොට. වැය වෙනකොට. නරක දෙයක් තියෙනවා අප්‍රිය දෙයක්. ඒවා ගොඩ නැගෙනකොට පෙලෙනවා. මතු වෙනකොට පෙලෙනවා. නැහන උපදිනකොට අයි එක පෙලෙන්නේ. ඔළුව කැක්කම જાතියක්. ඔළුව කැක්කම හට ගන්නකොට දුකයි. පෙලෙනවා. ගෙවිල යනකොට පෙලෙන්නේ නැහැ. යන්තම් ඇති දැන් නම් ඔළුව එක අඩු වුණා. පෙලෙන වෙලාව තියෙනවා හට ගන්නකොට. සුවයක් දැනෙනවා සතුටක් දැනෙනවා. පහළ වෙනකොට සැපයි. අනේ ඉතින් දැන් ඉතින් යනවනේ, ගෙවිලා යනවනේ. දැන් දුකයි. මෙන්න දුක හටගන්නේ උපාද වය දෙකෙන් ඔහොමයි. එහෙනම් මේ උපාද වය දෙක පෙළෙන ලක්ෂණයක් ගොඩ නැගිනවා. ওই ක්‍රම දෙකේ. කෝකෙන් හරි පෙළෙන ලක්ෂණයක් ගොඩ නගෙනවා නම් ඒක දුකක්. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච. ඉතිරි ඇති ලක්ෂණේ නෙමෙයි. පෙළෙන ලක්ෂණේ පෙළෙනවා ලයන්න පෙනෙනවා එහෙම නෙමෙයි පෙළෙනවා දුකින් පෙළෙනවා මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියන අනිච්ච ලක්ෂණේ මේ ಜಾති පෙළෙන ලක්ෂණේ යුත් වෙන්නේ කොහොමයි ওই ಜಾති අතර ප්‍රිය මනාප ಜಾති තියෙනවා ඒවා පහළ වෙනකොට නෙමෙයි දුක ගෙවෙනකොට එතකොටයි හිත පෙලෙන්නේ අප්‍රිය අමනාප જાති තියෙනවා. කටුක දුක් කරතර දෙන ඒවා. ඒවා එනකොටම දුකයි. එනකොටම පෙලෙනවා. මෙන්න මේ පෙලෙන ලක්ෂණයට කියනවා ඒ වෑ අනිච්ච ලක්ෂණේ. මේ උපාද වය කියන දෙකේ තමයි මේක තියෙන්නේ. නරක දේ උපදිනකොට පෙලෙනවා. ප්‍රියමනාප දේ ගෙවෙනකොට පෙලෙනවා. උපාද වය දෙකේදී පෙළෙන ලක්ෂණයක් හැම එකම තියෙනවා. නරකයක උපදිනකොට පෙළෙනවා. හොඳ එක ගෙවෙනකොට පෙළෙනවා. එන හොඳ එකාවත් පෙළෙන්න වෙනවා. නරක එකාවත් පෙළෙන්න වෙනවා. එන හොඳ එකයි නරක එකයි දෙකම අනිත්‍යයි. මෙන්න මේකට අනිත්‍ය කියන්නේ. ඉතිරි නැති නිසා අනිත්‍ය කියනවා කියලා මේ අර්ථය වහලා. ඒතර තෝරා ගන්න බෑ. ඒක හරි අමාරුයි ඉතින් අරගන්නවා හරියට විවෘත කරලා. එතකොට හරි ලස්සනට ඔක තේරෙනවා. එනම් මේ හැම જાතියක්ම පෙළෙන ලක්ෂණෙන් හේවත් අනිත්‍ය ලක්ෂණෙන් යුක්තයි. පෙළෙනවා නම් කවදාවත් ඒක සැපක් වෙන්න බෑ. පෙළෙන එක දුක නිසා කියන අනිත්‍ය නම් දුකයි. ඒ පෙළෙන එක දුක් සහගතයි. එනම් මොකද වෙන්නේ? දුක දෙදී පෙරෙනකොට තමන් කැමති නැති ආකාරයට ඒක වෙනස් වෙන්නට කියන විපරිණාමයි. පරිණාම දුක්ඛය කියලාද ඔක හඳුන්වන්න හදන්නේ. වෙනස් වෙන දුක කියලා. විපරිණාම නෙවෙයි නම් පරිණාම දුක්ඛය. නමුත් දුක්ඛයට පෙන්වන්නේ වෙනස් වෙන දුක නෙමෙයි විපරිණාම දුක්ඛය. විපරිණාම කියන්නේ අකමැතිසේ වෙනස් වීම. එහෙම වෙනස් වෙනවට කැමති නෑ නමුත් එහෙම වෙනස් වෙනවා. හොදට තියෙන කෙස් වැටිය ගැලවි ගැලවි විනාශ වෙලා යනකොට ඉදිරිය හිටන් කැලවිලා යනකොට තට්ටේ පෑයනකොට කැමති නෑ කෙස් ටික ගැලවිලා යනකොට. ඒක විපරිණාම වෙනස් වීම. ඒක උරුමයි කෙස් වලට ස්වභාවය. අනේ මගේ ඉස්සර කොච්චර ලස්සන තිබිච්ච කේස කලාපේ දද මෙහෙම වුණේ. හිතෙනවා කොහොමද? විවිධ ක්‍රම හොදට තිබිච්ච ඔළුවේ හොරි හැදිලානේ වෙනස් වෙලා තිබිච්ච ආකාරයේ හැබැයි නිකම් වෙනස් වෙලා නෙමෙයි අකමැති වෙනස් වෙලා කැමති නැති විදිහට මෙන්න මෙහෙම යම් කිසි ಜಾති ධර්මයක්ද කැමති නැති විදිහට වෙනස් වෙනවා අකමැති සිහි වෙනස් වීමත් ඉනනම් ඒකට කියනවා විපරිණාම දුක්ඛය එතකොට හැම දෙයක්ම නිකන් ගොඩ නැගෙන්නේ ප්‍රියයි මනාපයි කියන ඕනකමින් උත්සාහයෙන් ගොඩනගන්න ඕනේ. ගොඩ නැගීමට ක්‍රියා කරන ඒවාට කියනවා සංඛාර දුක්ඛය. මේ සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියලා. ওই විදිහට මේ දුක බෙදෙනවා. ඔය හැම එකකින්ම සිද්ධ වෙන්නේ මොකද පෙළෙන එක. යමකින් යමකින් පෙළෙනවා නම් ඒවා අනිත්‍යයි. අනිත්‍ය කිව්වේ ඕකට. පෙරෙන් ලක්ෂණය. ඉතින් මෙන්න මේක තෝරා ගන්න ඕනේ. මෙහෙම තෝරාගත්තාට පස්සේ අපි දකිනවා මේ අපි මේ රත් කරන පුච්චන බාහිර ගින්නට වැඩිය ගින්න. ඒ ගින්න ගොඩ නැගෙන්නේ කොහොමද? මේ ලෝකේ සත්‍යය ප්‍රියමනාප දේවල් තියෙනවා. සතර සැරිසරන සත්වයෝ රාගයේ ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ මොනවටද? ඊ ඒ වස්තු හට ගන්නකොට ඊවැ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? අන්න ඒවට ආසා කරනවා. යම් කිසි වස්තුවක් ගොඩ නැගුණාම ಜಾති වශයෙන් හටගත්තාම ඒකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒකට ආසා කරනවා. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. හැබැයි ආශා කරන ඒවා අපිට ඕන හැටියට નિરાයාසයෙන් ලැබෙන්නේ නැහැ. ඒවා සීමා සහිත වෙලා තියෙන්නේ. ඒවට පොරකන මහා ලෝකයේ තරංකාරී පුද්දලින්ගේ එකෙක් විතරයි මම කියන්නේ. ඔයාලට මුළු ලෝකෙම ආස්වාද දේවල් වලට පොරකනවා. අයිති කරගන්න හදනවා. මම කරගන්න මගේ කරගන්න දඟලනවා. ඒ જાතිවල එක ස්වභාවයක්. මෙන්න මේකට මොකද වෙන්නේ? අන්න එතකොට අපිට ඇති වෙනවා. ඒක ඇති කරන ඒක තමන් වශයෙන් පවත්වාගෙන ප්‍රියමනාපයෙන් පවත්වා ගන්න. ඒක හැසිරෙන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? රාග ගිනි හට ගන්නවා. අනේ මම මේ ආස්වාද වෙනදී තමයි මේ රාග දේ. රාගයට හේතුකාරගෙන මානසිකත්වය අපි ළඟ වැඩෙනවා නම් ඒ ඉෂ්ටප්‍රිය වස්තු අති දුර්ලභව තියෙන නැත්නම් බොහොම අඩු වේවා. තරකාරී පොරබඩු වාගේ. ඒවත් ලෝකේ අඩු වේවට පොර කනවා නම් දැන් ලොකු වෙනසක් කරන්න සිද්ධ වෙනවා අපිට. ඒ ලෝකේ හටගන්නේව හටගන්නට ආස්වාදයෙන් හටගත්තට ඕව අයිති කරගන්න බලනවා ආස්වාද විඳින්න රාගක ඉන්නේ. රාග ගිනි වෙන හැටියක් තියෙනවා. ප්‍රියමනාපයෙන් තමයි හොයන්නේ. හැබැයි එක්කෙනෙක් නෙමෙයි. දහස් සංඛ්‍යාත ජනතාවක් ඕකට පොර කනවා. සත්ත්ව කොටසක් ඕවා පොර කනවා. අයිති කරගන්න. මම කරගන්න මගේ කරගන්න. තමනුත් ඒකේ කොටස්කාරයෙක් විතරයි. අනේ මට බෑනේ. මට අයිති කරගන්න බෑනේ. ඉතින් විවිධ ක්‍රම විවිධ හේතු මට සල්ලි නැහැ. සල්ලි තිබුණා නම් මට කාර් එකක් එහෙම තිබුණා මා පස්සේ තෙයි කට්ටිය පිරිස. මට දේපොළ තිබුණා නම් මාත් හොන් තත්ත්වයක් රස්සාවක් තිබුණා නම් මට තැනක් එයි. මං ගලන් ගන්නෑ කවුරුවත්. මං ප්‍රියමනාප වස්තු වුණාට ඒ ප්‍රියමනාප වස්තු මට හම්බ වෙන්නේ නෑනේ. දැන් මේ වගේ විවිධාකාර ප්‍රියමනාප වස්තු නිසා ගිනි දැවෙනවා. අයිති කරගන්න බැරි වෙලා. ওই රාගයේ ගිනි වෙන හැටි. ඒ වගේම ප්‍රියමනාප වස්තුවක් ගොඩ නැගිනකොට සැපයි කිව්වට ගොඩ නැගෙන්න අයිති කරගන්න කියලා ගිනි දින්දෙනවා. බැරිකම නිසා අයිති කරගත්තාම රකින්න ගිනි විඳිනවා. කොහොම හරි එහෙකට අයිති වෙනවා. සිය ගාන පොර කනට එකෙකුට ප්‍රියමනාප දෙයක් අහු වෙනවා. ඒකයික මම කරගන්න හදනවා. මගේ කරගන්න හදනවා. අර පොර කාපු පිරිස තවත් එවුන් ටිකක් ලැහැත් වෙනවා. ඒක උදුරා ගන්න. ඊට පස්සේ රකින්න වෙනවා. රකින්න කරන උත්සාහයක් ගානේ ගිනි ගන්නවා. ප්‍රියමනාප වස්තුව රැක ගන්න දඟලන ගින්න. කොච්චර රකින්න ගියත් වැඩේ වරදිනවා. ඒකෙන් අයිතුරු වෙන ලෝකයා ගන්නකොට වහබිලා මැරෙන්නත් හිතෙනවා. මට වැඩක් නෑ ජීවත් වෙලා මට ලැජ්ජාව වින්න නෑ. ඔය আদি විවිධ කතා වලින් මැරෙනවා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. මොකක් නිසාද? බලාපොරොත්තු වෙච්ච ආස්වාදය දැන් ඔක්කොම අයිති කරගෙනත් විඳින්න නෑනේ. බාහිර කරදර බලවේගයන්ගේ විරුද්ධ වෙනවනේ. මෙන්න හොඳ જાති වලින් එන ගිනි වල හැටි. ඉතින් ඔහම කිය කියනකොට මොකද වෙන්නේ? ওই තරගෙත් එකලා කාලේ ගෙවිලා ගිහිල්ලා ජාතිය ජරාවටපත් වෙනවා. අර ප්‍රියමනාපේ ගෙවිලා ගියා. හරයක් තියනවා කියලා හිතාගෙන අයිති කරගන්න දැඟලුවා මිසක් අයිති කරගන්න හම්බුනේත් නැහැ. වෙහෙස වෙවි දුක් වුණා මිසක්. අන්තිමට බලනකොට ඒකේ අයිති කරගන්න දෙයක් තිබිලා නැහනේ. ඒකෙන් දැන් ඒ ගෙවිලා ගිය ධර්මතාවය අනුව අනේ වෙච්ච දෙයක් කියලා ජරාවටපත් වෙච්ච එක කිරි දැන් දකින්නවා. අනේ කොහොමද තිබිච්ච රූපේද? කොහොමද තිබිච්ච හැඩවැඩ දේද? කොහොමද තිබිච්ච ඇඳුමද? කොහොමද තිබිච්ච ගේ දොරද? කොහොම හිටපු පුද්ගලයාද? අද මොකද මේ වෙලා තියෙන්නේ? ජරා ගින්න ඇවිදිලා. අනේ කොච්චර අපි උත්සාහ කළාද ඒ කාලේ මට බැරි වුණානේ මට ඕන දේ කරගන්න. දැන් ජරා ගින්න නිසා ලත වෙනවා. දුර්වලභාවය නිසා. මෙන්න ජාතිගිනි ජරාගිනි ඊට පස්සේ මොකද වෙන්නේ? තිවිච්ච ඇලුම් කරගෙන කොච්චර රකින්න හැදුවත් ඒක මරණ ගින්නටපත් වෙනවා. වෙනසිලා යනවා. ඒකත් ධර්මතාවයක්. යමක් උපන්න නම් මැරෙන දෙයක්ම උපන්න මිසක් ජරාවටපත් වෙන දෙයක් උපන්න මිසක් අජර අමර දෙයක් උපදින්නේ නැහැ. එන අජර අමර වෙන්නේ නිවන උපදින්න නැති තැන. උපදින තියෙන තියෙන්නේ ජර මර ජරාව සහ මරණේ. එහෙනම් ಜಾති ගින්න එනකොටම ජරා ගින්නයි මරණ ගින්නයි බදාගෙනමයි ඒකත් එන්නේ. දැනසිල්ල බලාපොරොත්තු වුණාට හම්බෙන්නේ ඔය මහ ගිනි තුන. දැන් ඔය ගිනි තුනට මුල් වුණා මොකක් නිසාද? අන්න ඔය ගිනි තුන ඇසුරු කරගෙන තමයි අර රාග ගින්න හටගෙන දැව්වේ. විරුද්ධව නැගිච්ච ද්වේෂ ගින්නෙන් දවි දවි මරා ගන්න හැදුවේ. මෝහ ගින්න නිසා මේක වටනාදියක් කියලා මුලාටපත් වුණා. මුලාවෙන් ගිනි වින්දා. අන රාග ගිනි, ద్వේෂ ගිනි, මෝහ ගිනි එන හැටි. ප්‍රියමනාපයි කියන ලෝකෙම මේ ගිනි එනවා මිසක් අප්‍රියමනාපයි කියන එකෙන් නෙමෙයි ආවේ. පළමුුණේ ප්‍රියමනාපයි කියන එක. ඒකට විරුද්ධ වෙන්නේ වටයි අප්‍රියමනාපයි කියලා ප්‍රශ්නේ ඇති වුණේ. කෝකිනු ගිනියා මිසක් හොඳ එකක් නම් ආවේ නැහැ. මෙන්න මේ ක්‍රමයේ තෝරා ගන්න ඕනේ. එතකොට දකිනා මේ ලෝකේ ප්‍රියමනාපයෙන් හටගන්නේ ගිනි නේද? ප්‍රියමනාපේ මායාවක් නේද? මම කියන්න මගේ කියන්න හොඳ වස්තුවක් ලෝකේ හටගන්නේ නෑනි. ඒ වුණාට අපි හට නොගන්න දෙයකට නෙමෙයි හැවටිලා මම කරන්න මය කරන්න හදන්නේ කියලා ධර්මාඥානයත් එක නැගින්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුව දකිනවා. ජාතිගිනි, ජරාගිනි, මරණගිනි එනකොට මොකද වෙන්නේ? ශෝකගින්නක් එනවා. මොකද්ද මේ ශෝකගින්න එන්නේ? මම කරගන්න හැදුවා මගේ කරගන්න හැදුවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට විරුද්ධ දෙයට ඒවා ගෝචර වෙනකොට මට නම් දැන් එපා මට නම් දැන් එපා. ආපු දේ ඕකයි. අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. අදහස කොච්චර හරියන්නේ හොම. සර් ඔක්ක කරනවා. ඔක්කාරේ එපා වෙලා ඉවත දමන්න හදනවා මොකද්ද මෙහෙම මරණයක් නම් මට සිද්ධ වෙන්න එපා මෙහෙම ජරාවක් නම් මට දකින්නවා සිද්ධ වෙන්න එපා අහන්නවා සිද්ධ වෙන්න එපා මෙහෙම ලෙඩක් රෝගයක් නම් අනී දකින්න කෙනෙකුට වෙන්නත් එපා මට නම් මලත් වෙන්න එපා අන්න මොකද වෙන්නේ අර තමන් කැමති නැති දෙයක් මේ සිද්ධ වුණේ සර් කියන්නේ Tamanට ඕන හැටියට ගන්න අයිතියක් නෑ දැන්. ගන්න පුළුවන් කමක් නෑ. මමත්වයෙන් ඉවත Tamanට බලන්නේ මේ දුක. නමුත් එනවා. ගින්නක් වුණා එතකොට. දැන් මේක ඇහන මේ නිරුක්තියත් එක විග්‍රහ කරන්න කියලා මේ ඉල්ලා හිටින්නේ. ශෝකේ නැහැටි. සර් කියලා ගන්න දෙයක් ඒකේ නෑ දැන්. ඒක වැහැරිලා ගියා විනාශ වෙලා ගියා. එතකොට ඇති වුණා දෙයක් තමයි අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා කියන එක. ඒන තමත් ඒවා Taman කරා එනකොට ඒවට අකමැති. නමුත් එනවා. අන්න එහෙම ඒවට කියනවා ශෝක ගිනි. එපා එපා කියද්දිත් එනවා කරදර. ඇයි මට මෙහෙම වෙන්නේ අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා මම මොන කර්මයක් කළාටද කිය කී ඉන්නවා. ස කරගන්නේ නැතුව ඔක්කාර කරන්න හදනවා ඉවත් දකලා දමන්න හදනවා. නමුත් බෑ ගිනි ගන්නවා. එනවා ඇදී ඇදී තමා කළා. මෙන්න මේකට කියනවා ශෝක. ඔක තමයි පදේ නිරුක්තිය. ස කියන தත්ත්වයට පත් කරගන්න බෑ ක්ෂය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. මං ඇසුරු කරන දෙයකටවත් මෙහෙම කරදරයක් වෙන්න එපා. මෙන්න මෙහෙම අදහස එනවා. ස ඔක්කො කරලා දමනවා. ශෝක වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් තනියෙන් මේක විඳගන්න බෑ. හුඟක් ඔක දකින්න හම්බෙනවා කොහෙද මේ මලගේ දවල් වලදී. ඇයි අපිට මෙහෙම දෙයක් උනේ? අනේ මට මගේ දරුවා මරානේ. මගේ ස්වාමිපුරුෂයා භාර්යාව මලා. ඇයි අපිට මෙහෙම උනේ? අඬනවා. බාර ගන්න කැමති නෑ. ඒ මරණය බාර ගන්න අකමැති. නමුත් ආවා. ඒක ඉවත තමන්ට හැදුවට බෑ. අනේ අපිට මෙහෙම දෙයක් වෙන්න එපෝ කිව්වට බෑ. ඒක ඇවිදිලා. ඊතර මොකද වෙන්නේ? ශෝක සමග තව දෙයක් වෙනවා. ඉතින් ගෙදෙට්ට දැන් එක එකනා එනකොට මොකද කරන්නේ? පරිදේව දෙවන්නේක් ළඟට යන්න දඟලනවා. අනේ අකේ බලහම මට වෙච්ච දේ කියාගෙන ගිහින් දුවගෙන ගිහින් ඇඟේ ඉල්ලනවා ගෙදර නෑ දෑ එනකොට. අනේ අයියේ අනේ අම්මේ අනේ නංගියේ බලහා මට විච්ච දේ කියාගෙන ගිහින් ආ ගිහිල්ලා මොකක් නිසාද දෙවැන්නේ දෙවැන්නේගේ පිහිටා පතාගෙන යනවා දරන්න බැරුව පරිදේවේ දකින්න තියෙන ක්‍රමේ ශෝක පරිදේවේ නැහැටි දැන් අඬලා අඬලා හති හැටන හති හැයිලා ඉන්න බෑ කය දැවෙනවා අනේ මගේ පපුව දනවා බං කියනවා කෑ ගහනවා කායික දුක්ඛය අන්න ඒකට කියන දුක්ඛ කින්න ඊට පස්සේ මොකද වෙන්නේ? මනස දූෂ්‍ය බවටපත් වෙනවා. ගලන්න බෑ. දූෂ්‍ය මනසක් ඇති කරන දෝමන ආශ්‍රයයට වෙන දෝමන අස දෝමන අස. දූෂ්‍ය වූ දෙවැනි මනස් ස්වභාවයක් ආශ්‍රයයට වැටෙනවා. අනේ මාව දාලා යන්න එපා හිටහාන් කියලා කෑ ගහනවා. මලමිනිය උසරට බැරෙන්න හදනවා. දාලා යනවද කියලා බිම පෙරලෙනවා. මොකද මේ? දරාගෙන ඉන්න බෑ. දෝමනසයටපත් වෙලා. දැන් මොකද වෙන්නේ නැගිටලා ඉන්න පණ නැහැ. ආයාසයෙන් නැගිටින්න හදනවා. නැගිටා ගන්න බෑ නිච්චේ නැහැ සිහි නැහැ. කලන්තේ. අනුන්ගේ ආධාරයක් අරන් ඕනේ ආයාසයෙන් නැගිටින්න. ආධාරයක් කරගෙන කිහිල්ලෙන් අද්දාගෙන උස්සගෙන කෑ ගහන්න තු හිටහන් මොකද කරන්නේ ඉතින් කිය කිය අනිකය තනසන්න ඕනේ. ඉතින් කකුල් දෙකත් පලන්නේ අනිකය උස්සගෙන ඉඳලා කෙලින් ඉඳලා කෑ ගහනවා. අතරියුත් ඇදගෙන වැටෙනවා. උපා ආයාසයක් නැතුව නැගින්න බෑ. මෙන්න මේක උපායාස ගින්න. දැන් ඔය එකින් එක හොඳට දැක්ක හැකි අත්දැක්ක හැකි. ඔය වචනේ පෙන්නපු හැම දුකකම ස්වභාවය තමයි ඔය නිරුක්තියෙන් කියවෙන්නේ. ඕකට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ඉතින් ಜಾති ගින්නේ දැන් දකින්න මුළු ලෝකේ තියෙන සියල්ලම ಜಾති. ඉෂ්ට ප්‍රිය જાති සහ අනිෂ්ට අප්‍රිය જાති මධ්‍යස්ථ ඒවා. ඔයයන් තමයි අපිට ಜಾති වශයෙන් පේන්නේ. ඒවා ජරාවටපත් වෙන මරණයටපත් වෙන ඒවා. ඒ ස්වභාවය හැම දකින්න ඕනේ. එහෙම ලෝකයක් තුළ සැනසෙල්ල හොයනවා අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක්කල් මුලාවෙන්. යථාර්ථය හරියට දැක්කහම මේ බඳු ලෝකයක් තුළ මොන සැනසෙල්ලක්ද? මේ බඳු ලෝකයක් තුළ මෙහෙම නොවේවා කියවට සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ලෝකේ හැටිනේ. එහෙනම් මොකද්ද ගන්න පියවර? මෙහෙම ලෝකයක් තුලින් අත්හැරීම වැළීම විදි කෙලවර කරනවා මිසක් වෙන මොන චන්දලාකේ බැඳෙන්නද කියලා දැක්කදාට නිවි සැනසෙනවා. එදාට ආයි ලෝකයන බලාපොරොත්තු ඉවරයි. මෙන්න මේකෙදි කියනවා අත්හැරී කියලා පස්සේ කොච්චර සැනසීමද මේ ලෝකෙ තියෙන චන්දලාගේ අත්හැරුණාම. හරි වටිනවා කියලා හිතාගෙන ඉඳලා මට මෙතන 1000ක් ආවා වෙනසෙනකොට. වෙනසෙන ලෝකෙ වෙනසෙනා මිසක් වෙන මොකද්ද වෙන්නේ? මට උන් ගේර තියාගන්න බෑනේ ඒකේ ධර්මතාවයනේ. එහෙනම් එහෙම ලෝකයක් තුළ තවත් දුරට මම කියන්න මගේ කියන්නේ දැන් බලාපොරොත්තුවක් නැහැ. මට මගේ කරගන්න ඕනෙත් නැහැ මම කරගන්න ඕනෙත් නැහැ. ওই දෙකම කෙලවරුණා නම් එදාට නිවි සැනසීම පූර්ණා කියලා දකින්නකොට එයා නිවන් දැක්කා. මූලික දැකීම. ඒ දර්ශනයෙන් නිවන් දැක්කා. ඊට පස්සේ යලි යලි ওই ස්වභාවය සිහි කරන්න සිහි කරන්න දුක පිරිසිඳ දකින්නවා. අර ප්‍රියභාවයේ සිඳිලා යනවා මේ දුක් සහිත ලෝකෙට. එතකොට තව තවත් හොඳට දකිනවා. දුකට හේතු වෙන චන්දරාගයේ බලායින් දැඩි දුරු වෙන පටන් ගන්නවා. දුක සමුදේ දුරු වෙනවා. ඒ දුක උදා වෙන තිබිච්ච චන්දරාගයේ දුරු වෙන්න දුරු වෙන නිරෝධයේ ප්‍රත්‍යස වෙනවා. ප්‍රඥාවෙන් ওই ටික මෙනෙහි කරනකොට වැඩුණේ මාර්ගයේ මාර්ගයේ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ක්‍රමානුකූලව පූර්ණ වෙලා ගිහිල්ලා යම් දහසක සහමුල වැටහුණ දාට මේ ප්‍රියභාවයේ සම්පූර්ණ හිදිලා දුක දැක්ක දාට කියලා දුක පිරිසිඳ දැනගත්තා. ඒ වගේම දුකට හේතුන චන්දරාගයේ සාමුලින් කෙලවර වුණාට දාට කියන සමුදේ දුරු වුණා. නැවත ඒ දුක ගොඩ නැගෙන තිබිච්ච චන්දරාගය මතුවේ නැත්තරටපත් වෙලා පූර්ණ වුණාට පස්සේ Nirodhe ප්‍රත්‍යක්ෂ කළා. දැන් ඉතින් තවත් වළන්න මාර්ගයක් නැහැ. මාර්ගය වළලා ඉවරයි. මාර්ගය වැඩුවා කියලා අරිහත් වේදි දකින්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ කටයුත්ත දැකලා ඉවරයි. කවදාවත් මේ ලෝකේ ඉඳලා හිටන් ලෝකේ දැනසිල්ලා බලාපොරොත්තු වෙන නම් අවිද්‍යාවේ නිගමනයේ ඕක මිසක් වෙන මොකද්ද? ඔන්න ඕකේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඕක අවිද්‍යාවේ නිගමනයේ. අද මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා සමහර අහලා තියෙනවා මේ පවුලේ ඉන්නාගේ තියෙන දුක් කරදර අඳුනා පටන් ගත්ත දාපටන් ගෙද දෙමාපියන්ගෙන් හැමදෙනාගේම හැම කාවේ කරදර ඔක්කොම ආයි ඇත්ත තමයි ඒක තමයි හැටි. එහෙම නැත්නම් පුදුමේ. එක එකනා තම තමන් බලාපොරොත්තු වෙන ලෝකයක් තියෙනවා එහෙම නැතුව ඉන්න. ඒ වගේම ඔහොම නැතුව ඉඳ බලාගෙන විවිධ කර්ම කරනවා. සංසාරේ තමන් තමන්ගේ වාසිය ලබා ගන්න, තමන්ගේ ආත්මලාභය ලබා ගන්න විවිධ කටයුතු සංසාරේ කරනකොට කොටසක් අවබෝධයටපත් වෙනවා. පොළොස කොටසක් පුණ්‍ය කර්ම වෙනවා. කොටසක් පාප කර්ම වෙනවා. හැබැයි කරන කරන හැම එකක්ම අපි පසුපස හඹා ඉනවා. ඒක ධර්මතාවයේ වළක්වන්න බෑ. කාටවත් ගැහුවොත් ගුටි කණ්ඩ එකක් අපි පස්සේ හඹා එනවා කවදා හරි ගුටි දෙනවා කාට හරි වැන්නොත් බැලුම් අපි පස්සේ හඹා එනවා. කවදා හරි වැනුම් අහන්න සිද්ධ වෙනවා. එකකින් දෙකකින් බේරෙන්න බෑ. මොකක් නිසාද? අපේ මනස හරියට අපේ කයත් එක්ක තියෙන මනස හරියට විකාශනාගාර කුළුණක් වාගේ. ඒ කියන්නේ රූපවාහිනී, ගුවන්විදුලි ආදී තරංග විකාශනය කරන කුළුණක් තියෙනවා. ඒකෙන් විකාශනය කරන තරංගපති ලෝකෙම ඇදලා ගිහිල්ලා ඔය ගුවන්විදුලියෙන් රූපවාහිනී යන්ත්‍ර වලින් අහනවා බලනවා. එයා විහිදිලා යනවා. ප්‍රතිචාර අනික් අනික් තෙයින් ඒ අනික් උපකරණ වලින් දකිනවා. මෙන්න මේ ගුවන් විදුලි යන්ත්‍ර වලට යන විකාශන කුළුණු වාගේ තමයි අපිත්. අපේ හිතවිලි තුල දූෂ්‍ය හිතවිල්ලක් ආවොත් එහෙම දස දහසක් සක්වල දූෂ්‍ය හිතවිලි විහිදෙනවා. අපිට පේන්නේ නැතුවට. ඒ දූෂ්‍ය හිතවිල්ල නිසා ලෝකේ දස දහසක් සක්වල අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒකේ කොටස්කාරයෙක් වෙනවා අපි. දස දහසක් සක්වල හොඳ පැත්ත ගෙවිල යන්න පටන් ගන්නවා. ඒ දූෂ්‍යතාවයේ ස්වභාවය. එක දූෂ්‍ය හිතක් මතු කළොත් ඔක මරනවා මං කිව්වොත් එහෙම. ওই මෙහෙතදී ඇතිවෙන්නා වූ දේ ලෝක සත්‍යයට මැරෙන්න හේතු වෙන විසක් ඇති කරනවා ලෝකෙට. ওই විස කිරණ දසදහසක් වලට යනවා. ඒ නිසා අකුක මරනවා මං කියලා අදහසක් ගත්තා නම් ඒ ගත්ත චේතනා මාත්‍රයෙන් හටගත්ත පාපේ කවදා ගෙවලා ඉවර කරන්නද? දස දහසක් සක්වල විස කරව පාපි ගෙවන්න කවදා ගෙවන්නද? මේක දන්නේ පව් බලවත් වෙන්නේ කොහොමද කියලා දන්නේ ඒ ක්‍රමයේදී දන්නේ නැති නිසා අපි ගණන් ගන්නෑ. මං කාටවත් කිව්වේ නෑ. මං අහවල් එකට කිව්වේ කියනවා. කොයි එකට හරි කිව්වනම් ওই වචනේ පිට කරනවත් එක්කම අර සාප මානසිකත්වයේ දසදහසක් සක්වල මොහොතකින් දුවනවා. සියලු සත්‍යෝ නිදුක් වේත්වා කිව්වොත් මිත්‍යා සාගත හිත දසදහසක් සක්වලට යනවා. ඒකේ ආනිසංසයත් අප්‍රමාණයි හොඳ පැත්තට. හැබැයි දෙකම තේරුම් ගන්න ඕනේ. හරියට කරුණු තේරුම් ගත්තොත් මේ තරම් බරපතලයි පාප කර්ම හැදෙනුවාම ඇතිවෙන දූෂ්‍ය වෙන ලෝකයේ කිව්වොත් දැනගත්තොත් Taman නිසා වෙන සිද්ධිය. ආයි මොහොතක්වත් දූෂ්‍ය මානසිකත්වයේ කඳුලක් ඇති කරන්නේ නැහැ. මනස සුද්ධ වෙන්නේ එහෙමයි. ලෝකේ ස්වභාවය යථාර්ථය දකින්න ඕනේ හරි අමාරුයි. එතකොට කාටවත් හිංගියක් හිංසාවක් කරන්න හිත ගොඩ නැගින්නේ නැහැ. ගොඩ නැගෙන මොහොතක් පාසා දසදහසක් වල විනාශ වෙනවා. ඒ විනාශය බලපානවා. ඒක තමයි එක සක්වලකට නෙමෙයි. ඒක සීමාවකට නෙමෙයි Tamanට විතරක් එහෙම නෙමෙයි. මිනිසා දසදහස සක්වල ඉන්න සත්ව සංඛ්‍යාවකට අර එක මොහොතකින් අති කරපු හිතෙන් අති කර දූෂ්‍ය මානසිකත්වයක් වචනයක් පිට කරපු එකේ විපාකයේ ගෙවන්න අපි කොච්චර වන්දි ගෙවන්න ඕවේද? ඉතින් හොඳ මානසිකත්වයක් ඇති කරගත්ත කෙනා මෙතිතක් වල්ලා හරියට Tamange වෙච්ච එකට වන්දි ගෙවනවා. එහෙම කරගන්න බැරි එක අප්‍රමාණ කාලයක් පව් ගෙවනවා. පව් විඳ විඳ අනන්ත සංසාරේ. මරුන් කණ්ඩම සිද්ධ වෙනවා. මාරාන්තික බැනුම් අහන්න සිද්ධ වෙනවා. මං ඔක කොයිලේ හරි මරනවා කියලා එකපාරක් කිව්වොත් එහෙම මරා ගන්න බැරි වුණාට අනන්ත සංසාරයේ කෝටි ප්‍රකෝටි වාර ගණනක් උපදින උපදින තැන කාගෙන් හරි අසත්පුරුෂයෙක්ගෙන් අහන්න සිද්ධ වෙනවා මං ඕක හරි ඕක හරි කොයි වෙලේ හරි මරනවා. මැරුවේ නැතත් මහා බයකින් ඉඳ සිද්ධ වෙනවා අය කෙනු. Tamante මේ විපාකයේ ගෙවන්න සිද්ධ වෙනවා ඔහම සංසාරේදී. මම මොන වරදක් කළාටද අනේ මට මෙහෙම දුක් දෙන්නේ. මම මරන්න බලාපොරොත්තු වෙන්නේ මම මොනවා කළාටද? අඬනවා. මතක නැහැ ඉස්සෙල්ලා දවසක් එක දවසක් හරි කිව්වේ ඒක. මේ සසර ගමනේදී මෙහෙම අනන්ත සිද්ධ වෙනවා. හරි භයානකයි. ඉන් කරුණු තේරුම් ගත්ත කෙනෙක් හරියට දැනගත්තොත් මොහොතක්වත් තව කෙනෙකුට දූෂ්‍ය හිත් මාත්‍රයක් නිකුත් කරන්නේ මම තෝගෙන් පලි ගන්නවා කිව්වොත් ඒ මොහොතේ විහිදු වෙච්ච විස කිරණ කෝටි වාර ගණනක් කාගෙන් හරි Tamanට අහන්න සිද්ධ වෙනවා. තෝගෙන් මම පලි ගන්නවා කියන වචනේ Tamanට. තමන් පලි ගත්තොත් අනන්ත සංසාරේ කෝටි වාර ගණනක් ඊට හේතුකාරකව තමන්ගෙන් පලි ගන්නවා. තමන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මා භයානකයි. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ අපිට මේ දැනට ඇති වෙන පොඩි වේදනාවක් දුකක් එනකොට තව උහුලා ගන්න පුළුවන් මට්ටමක් එන්නේ. එහෙනම් ඔය මට්ටම උහුලා ගන්න බැරි අනාථ සත්‍යයේ බොහෝ අත්බැව් තියෙනවා. പ്രേත අත්බැවක ඉපදුනා නම් ඔය අනාථ යක්ෂ අත්බැවක ඉපදුනා නම් අපාගත වුණා නම් තිරිසන් වුණා නම් මොන පිළිසරණක්වත් නැහැ පිහිටක් නැහැ හිතන්නවත් ශක්තියක් නැහැ විඳෝන එකමයි වැඩේ එහෙනම් මේ තත්ත්වෙ මිදෙන්න උත්සාහ කරනවා මිසක් දැන් හදා ගන්න දඟලන්න එපා. දරුවගෙන් සැනසෙල්ල ගන්න, භාර්යාවගෙන් සැනසෙල්ල ගන්න, ස්වාමිපුරුෂයාගෙන් සැනසුම් හිතක් අහගන්න, හොඳ වචනයක් අහගන්න, ওই ආදී බලාපොරොත්තු සම්පූර්ණ පැත්තකට අයින් කරගන්න බේරෙන්න ඕන. ඒ වගේ මේ ඇයි දොස් කියන්න වයින් යන්නත් එපා. ඒවෙන් සම්පූර්ණ මිදෙන්න උත්සාහ කරන්න. සසර බය දකින්න මේ පව් කරපුවාම පාපේ බලය කොච්චර සමාකාරා එන්න ගොඩ නැගෙනවද? පාප ගබඩාවල එකතු වෙනවද? ඒව අපි කර ආපුහම කවද්ද කවුද අපිට පිළිසරණ වෙන්නේ? විඳින්න සිද්ධ වෙනව නේද කියලා හරියට අවංකව දකින්න ඕනේ. අපි කිව්වත් නැතත් කවුරු පිළිගත්තත් නැතත් ඕක ධර්මතාවයේ සත්‍යයෙන් විඳින්න සිද්ධ වෙනවා. අනන්ත සත්‍යය අද විඳින්නේ Taman නොදැනුවත් කරගත පාප කර්ම. එනම් අති දුර්ලභව ලැබෙන සම්මා සම්බුද්ධ ශාසනයකදී විතරයි මේ පව්වල ස්වභාවය සහ බැරෑරුම්කම අහන්නවත් හම්බ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී දකින්න ඕනේ අප්‍රමාදයෙන් යුතව කොස් ඇටයක් කාලාරි කමන්නේ බඩට පොල් වෙලා තියාගෙන බුදියාගෙන බඩගින්නේ හිටියරි කමක් නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක වටහාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධන අදාදම නිවන් අවබෝධ කරන්න උත්සාහ කරනවා මට මරුණක් කමන්නේ දැන් කියලා අදහස තියාගන්න ඕනේ. පළවෙනි කරගන්න ඕනේ. මේ ලෝක ආස්වාදයන්ගෙන් නිදිලා අපිට නිවන් මිසක් තව සැනසීමක් නැහැ. ලැබිච්ච අවස්ථාවේ කොහොම හරි මේ ප්‍රඥාවේ ධර්ම අවබෝධ කරගන්නවා. ලැබිච්ච විදිහට මම ජීවත් වෙනවා. මොකද සැනසුම් ලෝකයක් නම් මෙහෙ හොයන්න බෑ අපි කරලා තියෙනේ හැටියට. ඔක දකින්න ඕනේ. අද මේ මිනිස්සෙක් වෙලා බුදුදහම තේරුම් අරගෙන පින්පව් තේරුම් ගත්ත අපිට දැන් පොඩ්ඩක් හිතෙනවා පව් හොඳ නෑ කියලා. එහෙනම් අපි මෙතෙන්ට ආවනම් මීට ඉස්සර අද ගමන මෙච්චර දුර එන්නේ නෑ. සසර ගමන මෙලහට මෙවරයි. එහෙනම් අපි ඇවිදිලා තියෙන්නේ මෙච්චර කල් කවුරු වෙලාද? බෞද්ධය වෙලා නෙමෙයි. අර මුලාවෙට මුලාවේ මුලාවටපත් වෙච්ච මෝහාධික පෘතජ්ජනය වෙලා. ඒ පෘතජ්ජනය වෙලා මේ අනන්ත සංසාරේ ආපු කාලේ අත්බෑවක් අත්බෑවක් ගහනි කරගත පාප කර්ම කන්දරා බැලුවොත් කවදා ගෙවලා ඉවර කරන්නද? අපිට එන්න තියෙන හොඳද නරකද දැන් තේරුම් ගන්න ඕනේ. අද අපි අද බෞද්ධ වෙන්න ඉස්සෙල්ලා අපේ මානසිකත්වයේ තිබුණා නම් මොකද්ද තිබිලා තියෙන්නේ? මම කරගන්න මගේ කරගන්න අනික මරලා හරි මොන අසාධාරණයක් කරලා හරි ඔය අදහස තමයි ලෝකෙ තිබිලා තියෙන කාටවත් ඒ නිසා අත්බැවක් අත්බැවක් ගන්න කරගත පව්කන්දරාව කොච්චරද මම කරගන්න බැරි දෙයක් මම කරගන්න මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න බලාපොරොත්තුෙන් අවිද්‍යාවෙන් වැහිලා කරගත පව්කන්දරාව ගෙවලා කවදා ඉවර කරන්නද කරපු කටයුතු හිතවිලි ක්‍රියාවදන් 100ක් ගත්තොත් 1000ක් ගත්තොත් 1000ට එකක්වත් නෑ අනුන්ට හොද කරපුවා. අනුන්ට අවැඩ කළා තමන්ගේ බඩ වඩා ගන්න හදපුවාමයි තියෙන්නේ. ඉතින් ওই කර්ම විපාකයට හැරෙන්න අපිට එනකොට දැන් අපි හොඳවා කොහෙන් හොයා ගන්නද? අපේ හොඳ බලාපොරොත්තු කොහොම ඉෂ්ට කර ගන්නද? අනුන්ට බැනපුවා අපි කරා බැනුම් වශයෙන් එනවා. අනුන්ට නිඳා කරපු අපලා නිඳා වශයෙන් එනවා. අනුන්ට පාඩු කරපු අපි කරා පාඩු වශයෙන් එනවා. එහෙනම් ලෝකේ හැටි යෝකයි කියලා දකින්න ඕනේ. එහෙනම් ඉතින් මේකට කට්ටාන්ටි හොයන්න ගිහිල්ලවත් කප් මහතුරු හොයන්න ගිහිල්ලවත් වෛද්‍යවරු හොයාගෙන දඟලුවට ඕවට වැඩිපුර දඟලන්න යන්න එපා. ඒවා සාමාන්‍ය මට්ටමකින් කෙරෙනවා නම් කියනවා නැත්නම් උපේක්ෂාවලපත් වෙනවා. මලත් කමක් නෑ හිතමලක් කමක් නෑ අද දහම් අවබෝධ කරගන්න කියලා ජීවිතේ වැඩි හරියක් කැප කරන්න ධර්මාබෝධයට ඒටිය කරගෙන වලොත් නම් අනන්ත සංසාරයෙන් ලැබූ මහා වාසනාවක් හිමි කරගෙන බැරි ආයි සතර පායනු නිදහස් සසර ගමන වල තිරනා වැඩි කල්යන්ට ඉස්සෙල්ලා ඉවරටම ඉතින් ওই ටික තෝරාගෙන කටයුතු කරගන්න කවදාත් මේ ලෞකික ලෝකයේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න සැනසෙන්න නම් හිතන්න යන්න එපා වැඩක් නැති පැත්තක් හිස් දෙයක් ඒක ඔක තේරුම් ගන්න ඉතින් ඉතින් ඔක සම්පූර්ණ මේ එක එක ගින්නෙන් ගින්න මේ නිරුක්තිත් එකලා විග්‍රහ කරන්න කිව්වා. මේවා මේ ටී ඉස්සරහත් එක එක තැන් වල විග්‍රහ කරලා තියෙන එක මම මෙතන අරගෙන නැති වෙන්න ඇත්තේ ගන්නවා නම් මේ ඉස්සරලා දීලා තියෙද්දි මේ හතරවෙනි වලත් අහ ප්‍රශ්නයන් නිසා අපි නැවත විග්‍රහ කරලා දුන්නේ.